යෝගීන් ලෙස කටයුතු කරන අපගේ ප්‍රාර්ථනාව නිවන. නීති ආනන්දන බතක් කාලා. කාලය ගෙවන අපි ගෙදරදී බත සපයා ගැනීමට යම් යම් වෘත්තීන් වෘත්ති නියලීමර සිටුවේ ඇත. උදාන රූප ලාවන්‍ය කලා කටයුතු ආදී නියලනී යෝගීන් තම යෝගී ජීවිතය හා වෘත්ති ජීවිතය සම්බරවගෙන යාමට කටයුතු කරන්නේ කෙසේදයි පහදා දෙන්නේ. ඒ කියන්නේ මිච්ඡා ආජීවය ගැන මේ කතා කරන්නේ. ආජීවෙත් තියෙන සම්මා ආජීව මිච්ඡා ආජීව කියලා දෙයක්. ඒක නිසා මේ බඩ ගෝත්‍රයේ හම්බ කිරීම එහෙම නැත්නම් වෘත්‍ය බලනකොට ඒක ਸਰවඥාන්සේ කියලා කියන විදිහට මේ අසවිෂ වෙලඳාම එහෙම නැත්නම් සත්ත්ව වෙලඳාම ආයුධ වෙලඳාම මස් වෙලඳාම කාම රූප කාම දන්න රූප වෙලඳාම ඒ වගේ දේවල් අයින් කරන්න කියලා කියනවා. ඉතින් මේ රූපලාවන්‍ය සහ කලාකටයුතු කියන එක භික්ෂුවක් වශයෙන් නම් කිට්ටු කරන්න එපයි කියන තියෙන දේවල්. මොන විදිහකින්වත් ඒ වගේ පැත්තට යන්න එපා කියලා නම් ගිහියෙකුට ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් එකකින් තව කෙනෙක් කාමභෝගී කරනවා නම් තව කෙනෙක් මේ අනවශ්‍ය තව කෙනෙක් රවට්ටන තැනට යොමු කරනවා නම් ඒ එන අකුසල් වලින් කොටසක් තමන්ට යන නිසා ගුවන්තරන් මිනිස්සෙකුගේ ශ්‍රමයෙන් කරන වැඩ ගොවිතැන් පසකින් වගේ දේවල් ඊට වඩා හොඳයි. නමුත් අපි රජ පවුලකවත් ජීවිත කුමර කුමර ජීවිත නෙවෙයි. අපිට කවමදාකවත් 100%ක් ආජීවයක් සම්මා ආජීවයක් හොයන්න බෑ. අපි කරන કોઈ දේ යම් ප්‍රමාණයකට තියෙනවා මිච්ඡා ජීවේ. අපි උත්සාහ කරන්න ඕන හැකි තාක් දුරට ඒ පව් කොටස හයින් කරලා. අබ්බපාපසකරණම් කියලා පින් කරන්න හදනවට වැඩිය බාහම වැදගත් දේ තමයි මේ ගත කරන චිත්තක්ෂණයේ කාට හරි අවඩක් කාටරි අහේනියක් දුක කරදරයක් සිද්ධ වෙනවා නම් අන්න ඒකෙන් වැළකීම තමයි කරන්නේ. ඒ නිසා මේ ශේෂ්ඨ ඉන්න අයට එකවරම මේ ඔක්කොම තැහැලා දාලා කරන්න බෑනේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ ස්වභාවික ජීවිතයක් ගත කරන්න. එහෙම නැත්නම් මා දාගි මහන්සියෙන් ගත කරන ජීවිතයක් ගත කරන්න. ඒ වගේම මේ වගේ දේවල් වලින් අර නොමග යවන ප්‍රදේශේ අනුමුත් නොමග යවන බව තේින්න තියෙනවා නම් ක්‍රමයේ ඒක අයින් වෙන්න තියෙනවා. හැබැයි එකම රැකියාවක්වත් මේ ලෝකේ නෑ. 100%ක්ම ආජීවය දෙන්නේ. එහෙම හොඳ රස්සාවක් මේකේ තියෙනවා මේ සංසාරේ ඉන්න කියලා බුදුහාමෙක් කියාවි. බුදුහාම කිසිම විදියකට ඉන්න කියලා. හැකිතා කෙක්මන්ට ගලපිලා යන්නේ කියලා තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ සිද්ධ වෙන අකුසල සිද්ධ වෙන මේ පාපයන්ගෙන් ගෙන්වීම විතරයි ඒක නිසා 100ක් හොඳ වෘත්තියක් හිතන්නත් එපා. ඒ වගේම ඒක නිසා ඔන්නෝහේ කමක් නැහැ කියලා යන්නත් එපා. පුළුවන් තරම් බලන්න මේ මිච්ඡා ජීවිතය සඳහන් කරලා තියෙන පැවිදි වෙලා විචුණු අන්තරාට කියලා තියෙන්නේ මේ නස්සාතර වේදකම් ඒ වගේ මේ ගිහි කර්මාන්තවල යෙදෙන්න එපා. මහානකම පිරිසිදු කරගෙන යන්න එක පැවිද්දගේ සම්මා ආජීව වෙනවා. ගිහියන්ගේ සම්මා ආජීවය අර කියන වැරදි වෙළඳාම් පහෙන් වැංගවීම තමයි දල වශයෙන් සටහන් කරලා තියෙන්නේ.